චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්වගූති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගන්නට ඕනේ. ඒ සඳහා අපි බොහොම වටින ධර්ම කරුණක් ධර්ම මාර්ගයක් තමයි විවර කරගන්නේ මේ ඉරිදා දවසේදී ඒ තමයි අභිධර්මය. අභිධර්මය කියනකොටම බොහෝ දෙනෙකුට හිතෙන්නේ මේක නම් හරියන්නේම නෑ කියලා. නමුත් මට දැන් දින දෙකකට තුනකට තිස්සෙලා එක පිරිසක් හම්බුණා. මේ පිරිස මට මෙහෙම කිව්වා මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව ඉෂ්ට සිද්ධ වුණා කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඊට කලිනුත් ඒ වගේ ප්‍රකාශයන් නිකුත් කරලා තියෙනවා. අපිට දැන් අභිධර්මය ආදාරන්න හිතෙනවා කියලා. ඒ කියන්නේ කලින් කාගේවත් දුර්වලතාවයක් එහෙම නෙවෙයි මේ කියන්නේ. මමත් අභිධර්මයේ ගොඩක්ම දන්නේ නැති කෙනෙක් විදිහටයි මේ අභිධර්මය ගැන අපි සාකච්ඡා කරන්නේ. අපි පොඩි සම්මුතියක් ඇති කරගෙන තියෙන්නේ. අපි දන්න ටික කතා කරගමු. කෙනෙකුට එතන ඉඳන් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් විදිහට අපි දන්න ටික සාකච්ඡා කරමු කියලා. ඒකද වැරදීම් තියෙන්න පුළුවන්. තියෙන වැරදීම් අපි සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් අරගෙන යන්න. නමුත් හැබැයි මේ පිරිස මට මතක් කරා කුමන හෝ කාරණාවක් හින්දා අපිට මේ පිළිබඳ තිබු උනන්දුව නැතුව තිබ්බ එක උනන්දුව ඇති වුණා කියලා අපි මේක සරලව සාකච්ඡා කරා සරලව සාකච්ඡා කරාට ගැඹුර අයින් කරගන්න නම් හොඳ නෑ ඒක සරල කරනවා කියලා කියන්නේ ගැඹුරු ධර්මය සරල කරන්නට බෑ ගැඹුරු ධර්මය සරල විදිහට පැහැදිලි කරන්න උත්සාහ ගන්න ඕනේ ඉතින් ඒකෙන්ද උනන්දුවක් ඇති කරගන්න කියලා මම හැමදාම මතක් කරනවා අපි කතා කරන ටික තේරෙවි ඒකත් එක්ක අපිට අවශ්‍ය කරන්නේ මම හැමදාම කියන්නේ ත්‍රිලක්ෂණය පිළිබඳව තේරුම් ගන්න අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය දුක්ඛ ලක්ෂණය පිළිබඳව තේරුම් ගන්න අපිට ලොකු රුකුලක් වෙනවා විශේෂයෙන් ditthi visuddhiya වැනි දේවල් ඒක දැන් ditthi visuddhiya කාංකා වේතරණ visuddhiya වගේ දේවල් අපේ පින්නත් නේ හරි කාරණා තමයි අපිට මොකද්ද මේ ගැඹුර කියන එකෙන් මේක තේරුම් ගන්න බැරි වෙන්නේ මේවා මහා ධර්ම කරුණු ගොඩාක් අවශ්‍ය වෙන දේවල් නෙවෙයි හැබැයි අවබෝධ කරගන්න තියෙන ආකාරයේ බොහොම සියුම් ක්‍රමවේදය අවබෝධ කරගන්න. නිකන් පටිසම්පාදය කියන එක පිළිබඳ අපිට ඇති වෙන්න ඕනේ සිතුවිල්ලක්, හැඟීමක්. පටිච්ච සම්පන්න යම් දෙයක් සිද්ධ වෙන විදිහ ගැන තියෙන්න ඕනේ තේරුමක්, දැනීමක්. හරියට මම ඔක පැහැදිලි කරන්නේ ගිනි ගොඩක්. ගිනි ගොඩක තියෙන පටිච්ච සම්පන්න ස්වභාවය අපි දන්නවා. හැබැයි පටිච්ච සම්පන්න කියන වචනේ දන්නේ නැහැ. ඇයි ගිනි ගොඩ ඇවිලෙන්නේ මෙන්න මේ හේතු හින්දා කියලා දන්නේ නැද්ද? ඒක අපි ගිනි ගොඩක් දැක්කහම වචනකින්වත් කියනවද? මේ හේතු හින්දා තමයි මේ ගිනි ගොඩ ඇවිලෙන්නේ කියලා කියනවද? නෑ එහෙම කියන්නේ නෑ. හැබැයි දන්නවද නැද්ද? දන්නවා. ඒ කොහොමද? ගිනි ගොඩ ආශ්‍රය කරලා තියෙනවා අපි හොඳට. නේද? ආශ්‍රය කරලා තියෙනවා කියන්නේ ගිනි ගොඩවල් දැකලා තියෙනවා ගින්දර අඩු කරලා තියෙනවා වැඩි කරලා තියෙනවා කොහොමද අඩු වෙන්නේ කියලා අත්දැකීමෙන් දන්නවා ගිනි ගොඩත් එක්ක ගිනි ගොඩ කියන ගිනි ගොඩකට කියන්නේ සම්තතියක් කියලා. සම්තතියක් කියන්නේ ගැලීමක් ඇතන තියෙන්නේ නේද? ගිනි ගොඩේ තියෙන්නේ එක ගිනි දැල්ලක් පිටිපස්සේ තව ගිනි කැල්ලක් හැදෙනවා. ඒක පිටිපස්සේ තව ගිනි දැල්ලක් හැදෙනවා. නේද? මම ඔක පැහැදිලි කරන්නේ ගෑස් ලිපකින් එන ගිනි දැල්ල මේ මොහොතේ තියෙන එක ඊළඟ මොහොතේ තියෙනවද කියලා බැලුවොත් අපිට හිතෙනවා ගිනි දැල්ල පවතිනවා කියලා. වෙනස් වෙවි තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් ගෑස් එක වහපු ගමන් තියෙන ගිනි දැල්ල නැති වෙනවා නම් වෙනස් වෙවි තියෙනවද නැත්නම් ඒ ශනේ හැදෙන්නේ ඒ වෙලාව යන ගෑස් වලින්ද එහෙනම් මේ මොහොතේ තියෙන ගිනි දැල්ල නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ වෙන එකක් ඒකට අවශ්‍ය කරන අර කාබන් අංශු තමයි මේ රත් වෙන්න සපයන ඉන්ධනයකින් එතකොට පරණ ගිනි දැල්ල හැබැයි හේතු වෙනවා පරණ ඊට මොහොතකට ඉස්සෙල්ලා රත් වෙවි තිබ්බ එක හේතු වෙනවා ඊළඟ මොහොතේ ගිනි දැල්ල සඳහා තේරෙනවද නේද ඉතින් අන්න ඒ වගේ තමයි අපේ මුළු ජීවිතේම ඔක එක දිගට තියෙනකොට කියනවා එක දිගට පේන එකට කියනවා ඒ සිද්ධ වෙන සිද්ධියට කියනවා සම්තති කියලා. හරි. එතකොට ඒ එක දිගට ඒ සිද්ධ වෙන සම්තතිය අපිට එකක් වගේ දැනෙන වැරද්දට කියනවා සම්තති ගණය කියලා. එතකොට මේ සම්තති ගණයක් විදිහට දැනෙන මේ දේවල් කැඩිලා සත්‍ය වශයෙන් දැක ගන්න ගියාම අපිට මේ අභිධර්මයේ තියෙන දැනුම ඕන වෙනවා ditthi visuddhi kankavethana visuddhi ආදී අභිධර්ම දැනුම තිබේ නම් අරක දැනගන්න බොහෝම පහසුයි. හරි ඒකින්ද උනන්දුවක් අපිට ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන කටයුතු කිරීමෙන් අපිට අපේ ජීවිතය තමයි මේ බෙදලා තියෙන්නේ. ජීවිතයේ බෙදීම. හරිද? අපේ ජීවිතය කියන එක බෙදා වෙනකොට විශ්ලේෂණය කරලා තියෙන ධර්මය තමයි අභිධර්මය කියලා කියන්නේ බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා මේ වෙන් කරලා තියෙන ධර්මය තමයි අභිධර්ම කියන්නේ. එතකොට මේ බෙදීමදී නිකන් නෙවෙයි හේතු ඒව නැති කිරීම, නැති කිරීමේ මාර්ග, මේ ඔක්කොම හෙලිපෙහෙලි වෙනවා අපේ ජීවිතය ගැන අපිට ලොකු අදහසක් ඇති වෙන්න විශාල හේතුවක් වෙනවා අභිධර්ම දැනීම. ඉතින් ඒක අමාරු කොටස මම කියලා තියෙනවා මොනවද අමාරු කියලා අර චිත්ත චෛතසිකයන්ගේ විභාගය තුට්ටක් මතක තියාගන්න අමාරුයි. පොඩි උත්සාහයක් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක කරගෙන යන්න පුළුවන්. ඒ ටික හොඳට හිතේ ධාරණය වෙන විදිහට මතක තියාගන්න ඕනේ. ඒක අර සටහන් ක්‍රමයකින් මතක තියාගන්න කියලා මම කිව්වා. හොඳයි. කොහොම නමුත් කමක් නැහැ අපි දන්නවා හැමදාම මතක් කරන ටික මම හැමදාම මතක් කරනවා වේගෙන් වේගෙන් මතක් කරනවා අපි ඒතර ඕන වෙලාවක ඕන කෙනෙකුට එතන ඉඳන් කරගෙන යන්න පුළුවන් හින්දා අපි කියව චිත්තචෛතසික කියලා දෙකක් තියෙනවා නේද ලෝකේ ගත්තාම චිත්තචෛතසික රූප නිබ්බාන කියන හතර විතරයි තියෙන්නේ මේකෙන් නිර්වාණ සාන්තිය කියන එක අපි පස්සේ කළා රූප කොටසත් පැත්තකින් තියලා චිත්තචෛතසික දෙක ගත්තාම මේ නාම කොටසට අයිති කරන දේවල් ටික තමයි අපේ මේ ඇඟ ශරීරය ඇරෙන්න මෙතන තියෙන ක්‍රියාකාරීත්වය කියන්නේ චිත්ත සහ චෛතසික. ඒ දෙක නිසා ඒ ටික විතරයි. හරි. ඒතර සිත් චෛතසික කියන්නේ මොනවද කියලා බලපුවාම සිත් කියලා කියන්නේ අපේ උපදින සිත් විඥානයන්ට කියන සිත් කියලා. ඒ සිත් වලට හේතු වෙන අන්‍ය වූ ක්‍රියාවන් සිත නොවන මම වේගින් කියන්නේ ගන්නපු ටික ඉතිකේ යම් කාරණාවක් හැමදාම කියන්නේ අදහරි පටන් ගන්න ඕන හින්දා ඒතර සිත නොවන සිත ගන්න අරමුණම ගන්න සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙන සිත උපදින තැනම උපදින සිත නොවන අන්‍ය වූ ක්‍රියාවන් වගේකට කියනවා චෛත්‍යික කියලා. හරි ඉතින් අපි ඒක කමක් නැහැ මතක තියාගන්න. හිතනම ඔකට මම හැමදාම කියන්නේ හොද්දාක රසය හිතනම් ඒ රසය හැදෙන්න එකතු කරලා තියෙන දේවල් චෛත්‍යික වගේ. එකතු කරලා දේවල් එකතු කරලා තියෙන දේවල් රසද නෑ ද්‍රව්‍ය වර්ගයක් එකතු කරලා තියෙන්නේ. ඒතර මිරිස් මෙච්චරක් දැම්මා, කහ මෙච්චරක් දැම්මා, සරක්කු මෙච්චරක් දැම්මා, වතුර මෙච්චරක් දැම්මා නේද? ඒ දාන ප්‍රමාණය අනුව මොකද වෙන්නේ? රස තීරණය වෙනවා. එහෙනම් දාන ඒවා ටික රස නෙවෙයි. හැබැයි ඒ රසට ඍජුවම හේතු වෙන අන්නේ වූ ක්‍රියාවක්. අන්නේ වූ ක්‍රියාවක්. රස නොවන අන්නේ වූ ක්‍රියාවක්. අන්න ඒ වගේ සිතට අන්නේ වූ සිතට උපදින්න හේතු වෙන සිතට හේතු වෙන අන්නේ වූ ක්‍රියාවන්ට කියනවා චෛතසික කියලා. චෛතසික 52යි සිත 121යි කෙටියෙන් කියනවා සිත 89යි. හරිද? කෙටි ක්‍රමයට සිත 89යි චෛතසික 52යි. එතකොට දැන් මේ චිත්තචෛතසික දෙක මං කිව්වේ චිත්තචෛතසික සිතේ සිත කියන නැත්නම් මේ චිත්ත කියන එකේ කෘත්‍ය ආරම්මන විජාන ලක්ෂණ අරමුණු ගැනීම විතරයි. යාර ගන්න අරමුණු ගැනීම විතරයි. හරිද? ඒකත් අත් මතක තියාගෙන දැන් ඔය සිත සහ චෛතසික ටික ගැන තේරුම් ගන්න ඕන හින්දා මම මෙන්න මෙහෙම කාරණාවක් හැමදාම කරම යාර මතකද ඉස්කෝලයක් තියෙනවා පාසලක් තියෙනවා පාසලේ ළමයි ඉන්නවා ඒ පාසලේ එක එක සමිති හදලා තියෙනවා. සිංහල සමිතිය, ඉංග්‍රීසි සමිතිය, ක්‍රීඩා සමිතිය සාහිත්‍ය සමිතිය කියලා. මේ සමිතිය හැදලා තියෙන්නේ ළමයින්ගේ. එතකොට ඒ ඒ සමිතිවල එක එක ළමයි ඉන්නවා. සමහර මේ සමිතියේ ඉන්න ළමයා තව සමිතියකත් ඉන්නවා. එහෙමත් හැදෙනවනේ නේද? එක ළමයි ටිකක් ඉන්න හැම සමිතියකම ඉන්නවා. හරි? අන්න එහෙමයි මේක හැදිලා තියෙන කියලා හිතන්න. සමිති කියන්නේ සිත් නම් ළමයි කියන්නේ චෛතසික නම්. හරි? අපි තුන් සමිති කියන්නේ ඒ ඒ සමිතිය හැදිලා තියෙන ඒ ළමයින්ගේ. දැන් ගුරුවරයෙක් හොඳට මේ පාසල ගන්න ගැන දන්න ගුරුවරයෙකුට එයාට කියන්න පුළුවන් වෙන්න ඕන නේද? අහවල් අහවල් සමිතියේ ඉන්නේ අහවල් අහවල් මේ සමිතිය ගත්තොත් මේකේ මේ ළමයි ටික ඉන්නවා. මේ සමිතිය ගත්තොත් මේකේ මේ ළමයි ටික. අන්න ඒක දැනගෙන තියෙන්න ඕනේ නේද? එහෙනම් සෑම සිතක්ම හැදෙන්නේ හැදෙන්නේ ඒ සිත් ටික හැදෙන චෛතසිකයන් මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒක දැනගන්න අමාරු නෑ. ඒකට නීති ටිකක් තියෙනවා. ඒ නීති ටික අපි කතා කරා. අන්න අවශ්‍යතාවය මම මේ කියන්නේ. මෙන්න මේ සිත් හැදෙන්නේ මෙන්න මේ චෛතසික වලින් කියලා ඔන්න දැනගන්න. එහෙනම් සිත් ටික දැනගන්න ඕනේ. චෛතසික දැනගන්න ඕනේ. මේ සිත හැදෙන්න මෙන්න මේ චෛතසික ටික එකතු වෙනවා. එකතු වෙලා මේ සිත් හැදෙනවා කියලා දැනගන්න ඕනේ. හරි. ඊළඟට එක ළමයෙක් අරගෙන මේ ගුරුවරයා කියනවා මේ ළමයා හැම සමිතියෙම ඉන්නවා. මේ ළමයා මෙන්න මේ සමිති ටිකේ ඉන්නවා මේක නෑ. මේ ළමයා මේක නෑ. අන්න ඒ විදිහට එනවා. හැම සිතක්ම හැදෙන චෛතසික දැනගත්තා වගේ එක චෛතසිකයක් ගත්තාම අර සිත්වල කොයි ඒ වගේද? එකම සිද්ධිය. නේද ළමයි ටික එකතු වෙලා සමිතිය හැදුණා කියන්නේ එකම සිද්ධිය. හැබැයි මේ සිද්ධිය දෙපැත්තකින් බලන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. එක ළමයෙක් අරන් බලනවා කොයි කොයි සමිතියවලද ඉන්න කියලා. එක සමිතියක් අරන් බලනවා ළමයි කී දෙනෙක් ඉන්නේ කොයි කොයි ළමයිද කියලා. අන්න ඒ වගේ තමයි අපි ණය ක්‍රමය කතා කරේ මේ සංප්‍රයෝග සංයෝග වෙන ණය ක්‍රමය කියලා. ඒකෙදි අපි බැලුවේ මොනවද? ඕවා ටික එකතු වෙන්නේ. ඔන්න ඔය විදිහට මේවා මිශ්‍ර වෙන්නේ කොහොමද ඒවා හැදෙන්නේ කොහොමද කියන එක. හරි. එතකොට ඒ ටික අපි සාකච්ඡා කරා කාරණාත් එක්ක ඒක අපි දැන් දන්නවා. දැන් ඒ ටික නොදැනගෙන හිටියත් අන්න අර සිත් ටික ගැන දැනගැසීම වටිනවා. ඊළඟට අපි මොකද කරේ? ප්‍රකීර්ණක සංග්‍රහය කියන කාරණාවේදී ඒ ප්‍රකීර්ණක සංග්‍රහ විග්‍රහයේදී විභාගයේදී सिद्ध කරන්නේ දැන් චෛතසික 52කටම යම් යම් කෘත්‍යයන් තියෙනවා චෛතසික කෘත්‍යයන් කියන්නේ දැන් මිරිස් වලට රසක් තියෙනවා කහ වලට රසක් තියෙනවා වතුරට රසක් තියෙනවා නේද ඒ ඒ අන්න ඒ වගේ දැන් මේක මිශ්‍ර වුණාමනේ අරක සිත හැදෙන්නේ නේද ඒ කියන්නේ රස හැදෙන්නේ අන්න ඒ වගේ හැම චෛතසිකයකටම තියෙනවා කෘත්‍යයක් හරි? එතකොට 50 කෘත්‍යයන් කීයද එතකොට? 52ක් තියෙනවා. සිත් ටික ඔක්කොම අරගෙන සිත් වලින් කරන එක කෘත්‍යයයිනේ. සිත් වලින් කරන්නේ එක කෘත්‍යය අරමුණ ගැනීම ඒක එකක් එක චෛතසිකයක් විදිහට ගන්නවා. චෛතසිකයක් නෙවෙයි ඒක. නමුත් ඒක කෘත්‍යයක් වශයෙන් එකක් විදිහට අරගෙන සිත් ඔක්කොගේම ඒ කියන්නේ කෘත්‍ය වශයෙන් ගත්තොත් එකයි කරන්නේ. එන්න ඒකත් එක්ක අර 52යි එතකොට 53ක් කියලා අරගෙන මෙන්න මේ 53 ගැන විස්තර කිරීම කරනවා මොන ભેදයන්ද මේ 53 ඒවට කියන තෙපණස් නාම ධර්මයන් කියලා ඒවට කියන තෙපණස් නාම ධර්මයන් කියලා දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද දන්නේ අන්න ඒකනේ වැඩි නේද අපේ ජීවිතය ගැන අපේ ජීවිතය ගැන නේද අපේ හිත ගැන මේ කතා කරන්නේ ඒක අමතක කරන්න එපා මේ කතා කරන්නේ ලෝකයේ තියෙන මේ මේ කොරියන් භාෂාව ගැන නෙමෙයි කතා කරන්නේ නේද මොකද මම එහෙම කිව්වේ නේද ඇයි කොරියන් භාෂාව කිව්වේ අපේ කට්ටිය කොච්චර අමාරු වුණත් කොරියන් භාෂාව ඉගෙන ගන්න කිව්වොත් කොහොම හරි ඉගෙන ගන්න මහන්සි වෙලා නමුත් මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය අතිමහත් අපි ගැන කතා කරනකොට අපිට නිකම්ම තේරෙනවා මෙච්චර ලොකු ක්‍රියාවලියක් තියෙනවා මම දන්නේවත් නැහැ නේ අප්පා නේද එතනින්ම තේරෙන්නේ මොකද්ද මට අයිති නැති බව නේද මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා මම දන්නේවත් නැහැ මේ 50 ධර්මයන් තියෙනවා ඒවා ක්‍රියාත්මක වෙන හැටි ඒවා මිශ්‍ර වෙන හැටි සංයෝග වෙන හැටි සම්ප්‍රයෝග වෙන හැටි මෙලෝ දැන් මන් දන්නේ හැබැයි වැඩේ වෙනවා. එතනින්ම තේරෙනවද නේද? ඒක කරන කෙනෙක් ඉන්නවද? නෑ. කරවන කෙනෙක් ඉන්නවද? නෑ. ඉතින් ඔය ධර්ම ටික අරන් බලපුවා අන්න අනාත්ම ලක්ෂණය තේරෙනවා හොඳටම. මොකද මේ මට ආйти නැති වැඩ පිළිවෙලක් මෙතන සිද්ධ වෙන තියෙනවා. හරි කොහොම හරි කමන්නේ. මේ ප්‍රකීර්ණක සංග්‍රහයේදී අපි මේ ඒ ඒ තෙපනස් ධර්මයන් වේදනාව අනුව බෙදෙන හැටි. හේතු අනුව බෙදෙන හැටි. කෘත්‍ය අනුව බෙදෙන හැටි. ద్వාර අණුව බෙදෙන හැටි. ආරම්මන අණුව බෙදෙන හැටි. වත්තු අණුව බෙදෙන හැටි කියලා අන්න ඒකට එන්න ඒ බෙදෙන ආකාරයට ආකාරය ඒ ભેදය දැක්වීමට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. හරිද? එතකොට මේ ප්‍රකීර්ණක සංග්‍රහය දැන් තේරෙනවද අර අර 350 ධර්මයන්. දැන් නිකන් චූටිවක් තියනවා කියන්නේ මේ වෙනකන් මොකද දාපුම නේද බහලපුම අහපුම නැති කෙනෙකුට පුංචි අදහස් වෙනවා ඒ 350 ධර්මයන් කියන්නේ මොනවද කියලා. චිත්තචෛතසික ඔක්කොම එකට අරගෙන කියනවා තෙපනස් කර්මයන් කියලා. අන්න ඒවා වේදනාව කියන 아무තු දෙයක් නෙවෙයි. වේදනාව කියන්නේ කොහේවද? මේ මගේ. මේ මෙතන ඇති වෙන මොන මොන වේදනාවද? චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ඥාන සම්පස්සජ, ජීව සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ සහ මේ ඊළඟ එක සුඛ දුක්ඛ අදුක්ඛ මේ මෙතන සකස් වෙන. ඒ වේදනා අනුව අර 53 ධර්මයන්ගේ බෙදීම. හරි. ඊළඟට හේතු අනුව හේතු වෙන්නේ මොනවද කියලා අපි ඒවා කතා කරා ඊළඟට කෘත්‍ය කෘත්‍ය අනුව හරි ධාර අනුව ඊළඟට ආරම්මන ભેදය අනුව සහ වත්තු ભેදය අනුව කියලා මේ කොටස් 6කට බෙදෙනවා අපි මේකෙන් ධාර වල යම් ප්‍රමාණයක් එදා දවසේ කතා කරා ඒ කියන්නේ මුල් ටික කතා කළේ ඉවරයි හතරක් කතා කළේ ඉවරයි දැන් ධාරවල අපිට ඉතුරු උනේ අවසාන කොටසේ පොඩි හඳුන්වීමක් කරන්න විතරයි තියෙන්නේ. එතකොට මේ සමහර මේවා තව විස්තීර්ණ වශයෙන් සංකීර්ණ වශයෙන් තියෙනවා. මම ඒවා ඒවා වැඩි කතා කරන්න යන්නේ නැහැ. ටික ටික අතහැරලා යනවා. යන්න හේතුව අපිට පාඩම එපා වෙනවා එතකොට ඒක නිසා යම් ප්‍රමාණයකට දැනගෙන ගියාම ඇති. හරි යන්න අවශ්‍ය කරන ටික තේරුම් අරගෙන පොඩ්ඩක් අපි මේ චිත්ත විති පැත්ත කොහොම හරි කරලා සම්පූර්ණ කරගත්තොත් මම හිතනවා ලොකු ජයග්‍රහණයක් කියලා වැඩසටහන් පත්වේක්ෂා වැඩසටහන ඉවර වෙන්න කලින් අපි එහෙම මේ චිත්ත විති දක්වාවක්වත් අඩුම ගන්න ගියොත් මම හිතනවා බොහොම හොඳයි කියලා. හොඳයි. එහෙමනම් මේ ත්‍රිපනස් ධර්මයන්ගේ තියෙන අපි ద్వාර කොටසට ගියාම ඒ ద్వාර කොටසේ අපි කතා කරා මේ රූප අරමුණ ඇතුල් වෙන රූප අරමුණ කියන එක ඇතුල් වෙන ద్వාරය චක්කුද්්වාරය, සෝතද්්වාරය, ශබ්දාරමුණු, ගහනද්්වාරය, ජීවද්්වාරය, කායද්්වාරය සහ මනෝද්වාරය ඒවා පිළිබඳව අපි සාකච්ඡා කරා. එතකොට මේ අරමුණ ඇති උනේ නැත්තම් මේ ద్వාරය විවර වෙලා නැහැ. අරමුණ ඇතිවීමමයි ద్వාරයට ద్వාරය විවර වීම කියලා අපි ඒක සාකච්ඡා කරා. මොකද අරමුණ ඇති ඇතිවීම කියන එක උනේ නැත්නම් එතන වැඩක් වෙලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අරමුණ නැති වෙන්න නම් එතන විඥාණය හට ගන්න ඕනේ නේද? විඥාණය උපදින්නේ නැතිව ඇහක් තියෙනවා රූපයක් තියෙනවා වෙලාවකට කනක් තියෙනවා ශබ්දයක් තියෙනවා ඒ දෙකේ ගැටීමමයි විඥාණය කියන්නේ එහෙමනොත් ඒ අරමුණ කියලා කියන්නේ ඒ අරමුණ ගැනීමමයි නේද ඒ අරමුණ තේරීමමයි නම් අපි මේ ద్వාර ගැන සාකච්ඡා කරා එතකොට ద్వාර ගැන සාකච්ඡා කරාට පස්සේ අපිට ඊළඟට ద్వාරික සිත් හා ద్వාර විමුක්ත සිත් කියන්නේ මොනවද කියලායි සාකච්ඡා කරගන්න ඕනුනේ. එතකොට චක්කුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික කියලා සිත් බෙදෙනවා. ඒවා ඒ ద్వාරයන් වශයෙන් බෙදෙන සියලු සිත් වලට ద్వාරික සිත් කියලා කිව්වා. හැබැයි ద్వාර විමුක්ත කියලා කිව්වේ මේ භවයේදී මේ දොරවල් හයෙන් නොගන්න නොගත් පූර්ව භවයෙන් ගත් අරමුණු ඇතිව උපදින සිත් තියෙනවා නම් ඒකට කිව්වා ద్వාර විමුක්ත සිත් කියලා. හරි. එතකොට මේකේ මේවා පිළිබඳව තව ගවේෂණය කරගන්න. නමුත් මේකේ අපි ద్వාර විමුක්ත සිත් කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තාම ප්‍රමාණවත් කියලා මම හිතනවා. නැත්තම් මේක ටිකක් සංකීර්ණ තත්යකට යන හින්දා පොත්පත් වලින් අනිත් දේවල් හොයාගන්න පුළුවන් ඕන කෙනෙකුට ద్వාර විමුක්ති ගහම අපිට පුදුම හිතෙන මොකද්ද මේ නේද ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් ගන්නේ මේ භවයේදී ගත නැති අරමුණු හේතුවෙන් උපදින සිත් මොනවද මේ බලන්න මේ භවයේදී මේ හය ద్వාරයෙන් ගන්නාලද අරමුණු නොවන අතීත භවයේදී ගන්නාලද දේවල් තමයි කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියන සම්මත ආරම්භ එවැනි දේවල් අරමුණක් වෙලා උපදින සිත් තියෙනවා. ඒ කියන්නේ පෙර භවයේ පහළ වෙච්ච අන්න අපි දන්නවා නේද? පෙර භවයේ යම් කර්මයක්, කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් පහළ වුණා නම් ඒක හේතු වෙනවද නැද්ද ප්‍රතිසන්දිසිතට? නේද? එහෙනම් අන්න ඒ ප්‍රතිසන්දිසිත කියන එක. ඊළඟට ඒක හේතු වෙලා දැන් අපිට ඉන්ද්‍රියන් එකක්වත් නැහැ ඉපදිච්ච ගම. නේද? එතකොට එතන ඉඳලා සිත යන්නේ මොන සිද්ද? භවාංග භවාංග සිත්. හරිද? එතකොට පාටිසන්ධි කෘත්‍ය සිද්ධ කරන භවාංග කෘත්‍ය සිද්ධ කරන චුති කෘත්‍යයන් සිද්ධ කරන 19ක් සිත් තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරා කෘත්‍ය සංග්‍රහයේදී. අන්න ඒ 19 මොනවද ඒවා? උපේක්ෂා සහගත සම්පීර්ණ සිත් දෙකයි මහා විපාක 8යි මහග්ගත විපාක 9යි මහා විපාක 8යි මහග්ගත විපාක 9යි උපේක්ෂා සහගත සම්පීර්ණ සිත් දෙකයි කියන මෙන්න මේ සිත් 19ට කියනවා ద్వාර විමුක්ත සිත් කියලා හරිද මේ මේ ద్వාර විමුක්ත සිත් ටික ගත්තාම එක් භවයක් ගත්තාම ඒ භවයේ ඇති වෙන්නේ එක් පටිසන්ධිසිතයි එක් ත්‍ෘතිසිතයි විතරයි එක් භවයකදී ඇති වෙන්නේ. එතකොට ద్వාරික සිත් හට නොගන්නා හැම වෙලාවෙම මොනවද වෙන්නේ? භවාංග සිත් සංඛ්‍යාවක් නොමැතිව හට ගන්නවා. ద్వාර සිත් හටගන්නේ නැති හැම වෙලාවකම. ඒ කියන්නේ අන්න බලන්න අපි භාවනාවකදී ඔක වෙනවා කියලා අපි අහලා තියෙනවා. මෙයා දන්නවා අපි විස්තර කරලා තියෙනවා භවාංගය කියලා. භවාංගයට යනවා කියලා. මොකක්ද ඒ? ඒක අපූර්ව අවස්ථාවක් භාවනාවකදී ඒකයි මම කිව්වා අභිධර්මයේ හදාරණයට මේක අපි කියලා දෙලා දෙනවා දැන් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් අභිධර්මයේ තියෙන බව මේක මොකද්ද ද්වාර වලින් අරමුණු ගන්නෙ නැහැ හරි ඇහෙන් අරමුණක් ගන්නෙ නැහැ කනෙන් අරමුණක් ගන්නෙ නැහැ නාහෙන් අරමුණක් ගන්නෙ නැහැ දිවෙන් අරමුණක් ගන්නෙ නැහැ කයෙන් අරමුණක් ගන්නෙ නැහැ ඔන්න භාවනා කරන යෝගියා මනසෙන් විතරක් අරමුණු අරගෙන ඉඳ පටන් ගන්නවා හරි දැන් අපි භාවනා කර කර ඉන්නකොට මේ අනිත් ඒවා වෙනුත් අරමුණු එනවා. එහෙම ඇවිල්ලා ටික ටික මොකද වෙන්නේ? ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා තමන්ගේ මනෝ අරමුණට විතර එතකොට මේ ඉන්ද්‍ර මේ විතක්ක කියන චෛතසිකයත් එක්ක සිද්ධ වෙන දේ තමයි අපි මොකක් හරි අරමුණක් හුරු කරනකොට ඒකෙම හිත වැටෙන්න පටන් ගන්නවා අනිත් අරමුණු අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. දැන් එතකොට මෙහෙම චක්කුද්්වාරයෙන් අරමුණු ගැනීම, සෝතද්්වාරයෙන් අරමුණු ගැනීම අඩු වෙලා අඩු වෙලා භාවනා කරන කෙනෙක් මොකද වෙන්නේ? මනෝද්වාරයෙන් විතර කරමුණු ගනිමින් ඉන්නවා. දැන් අදිෂ්ඨාන ශක්තිය මදි වෙලා මොන හරි කාරණාවක් වෙලා දැන් ඒක වැටෙනකොට හුඟක් වෙලාට අනිත් ඒවායින් අරමුණු ගන්නවා. එක්තරා අවස්ථාවක් තියෙන එක හරි අපූර්ව අවස්ථාවක්. මේ චෛතසික ධර්මයේ ස්වභාවයෙන් හින්දා මොකද වෙන්නේ? මේ වායින් අරමුණු ගන්න එක නැති වෙලා අර අර අරමුණේ විතරක් හැදෙනවා. ඒ එතකොට හොඳට කරන කෙනාට තේරෙනවා හැබැයි කරගෙන යද්දී හදිස්සියේ ඒ ඒ අරමුණ පොඩ්ඩක් එහෙම වුණා කියලා මෙතෙන්ට එන්නේ නැහැ. දැන් ගැසි ගැසි ඒකෙමයි යන්නේ දැන්. ඒකෙම යන්නේ මනෝ අරමුණේම යනවා. එතකොට මේක හොඳට අර සුසර වෙච්ච අවස්ථාවක් හරියට සංගීත භාණ්ඩයක් වගේ. හොඳට ටියුන් වෙලා දැන් තියෙන්නේ මෙතෙන්ටම මොකද වෙන්නේ? අදිෂ්ඨානය මදි වුණොත් මේක තුලම යන්න අවශ්‍ය කරන සිහිය මදි වුණොත් ඒ ඒ අරමුණ වැටෙනවා මනසින් ගන්න අරමුණ වැටෙනවා හැබැයි අර එක්තරා විදිහකට මේ අනිත් ඉන්ද්‍රියන් වැහෙන මට්ටමකට අනිත් ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්න නැති තත්යකට පත් කරගෙන පුරුදු කරලා තියෙන හිතේ අරමුණ වැටෙනවා දැන් මොකද වෙන්නේ එක ద్వාරයකින්වත් අරමුණු ගන්න මේක තද නින්දේදී සිද්ධ වෙනවා ගැඹුරු නින්දේදී මේක සිද්ධ වෙනවා අන්න එතකොට කොතෙන්ද වැටෙන්නේ ආසිට්පේදී භවාංගයට වැටෙනවා භාවනා කරන සමහර කට්ටිය මේ මැසිවිල්ල නගනවා. ඒ කට්ටිය හොඳයි. අනිත් අයට සිත එකඟ කරගන්න පුළුවන් කට්ටිය මේ මේ මැසිවිල්ල කොතෙන්ද දෙන්නේ අපි දන්නවා. ඉස්සෙල්ලාම භාවනා කරන කෙනෙකුට හිත එකඟ වීගෙන යනකොට පළවෙනියෙන්ම බාධා වෙන්නේ තීන මිද්දේ. හ්ම්. එතකොට තීන මිද්දෙන් එන බව එයා දැනගන්න ඕන. තීන මිද්දයත් අභිභවා ගියට පස්සේ දැන් තීන මිද්දෙන් එන්නේ නෑ අරමුණ වේගෙන් ඊට පස්සේ එන බාධාව තමයි ඔය භවංග තත්ත්වය කියලා කියන්නේ. හැබැයි භවාංගයටපත් වුණාද කෙනෙක් භාවනාවේ ඉඳලා එයා හොඳටම දන්නවා මම නිදියාවේ නැහැ කියලා. හැබැයි එයා හොඳටම දන්නවා මම අරමුණේ ඉඳලත් නැහැ කියලා. වෙලාව වඩා ගිහිල්ලා සතුටකුත් ප්‍රීතියකුත් නැහැ. හරිද? හැබැයි අරමුණේ ඉඳලා නැහැ. හැබැයි නිදියලත් නැහැ. එයාටම හොයාගන්න බෑ. මොකක්ද උනේ කියලා මං ඉඳලා. හරි? අන්න ඒ தත්තර කියනවා භවංග තත්ත්වයටපත් වෙනවා කියලා. එතකොට මෙන්න මේ මේ භවයට අයත් නොවුන පූර්ව භවයෙන් ගන්නා ලද අරමුණු පමණ පමණක්ගෙන උපදින. හරිද? ඒ ద్వාර විමුක්ති සිත් පටිසන්ධි භවාංග තුති කෘත්‍යයන් පමණක් සිද්ධ කරනවා. එතකොට ద్వාර විමුක්ති සිත් ඒ නවය ద్వාර විමුක්ති සිත් නවය කියන්නේ මහග්ගත විපාක සිත් නමය ඊළඟට මේ සිත් නවය වෙන ආකාරයකින් එන්නේ නැහැ උපේක්ෂා උපේක්ෂා සම්තිර්ණ සිත් දෙකත් මහා විපාක සිත් අටත් ඒවෙන් තමයි සිද්ධ වෙන්නේ. එතකොට පටිසන්ධි භවාංග තුති සිත් කෘත්‍යයන් සිද්ධ කරමින් උපදින මේ ద్వාර විමුක්ති 19. 19 කර්ම කර්ම නිමිති ගති නිමිති ආදී වශයෙන් අපිට ඔය සිද්ධ වෙන ඒ අය ඒ අරමුණු වලින් එකක් අරගෙන උපදින හැම වෙලේම. අර ටික ඊළඟට භවාංග කෘත්‍ය සිද්ධ කරනවා. අපි දැන් සාකච්ඡා කරා වගේ. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන ඊළඟ සංග්‍රහයට අපි යන් ආරම්මන සංග්‍රහය කියන එකට. ඒ මොනවාගේද මේ 50 ධර්මයන්ගේ අරමුණු පිළිබඳව මේක අතර සංකීර්ණ නෑ. මේක ලේසි තේරුම් ගන්න මොනවද මේ අර ආරම්මන සංග්‍රහය කියලා කිව්වහම මේවා බෙදිලා යන විදිහට අරමුණු අනුව බෙදිලා යන විදිහට මොනවද මේ 50 ධර්මයන් අරමුණු ගැනීම වශයෙන් චිත්තචෛතසිකයන් බෙදා දැක්වීමට කියනවා ආරම්මන සංග්‍රහය කියලා. සාමාන්‍ය දැනීමක් තියාගෙන පොතක් අරන් බලන්න එක පාඩම් පොතක් අරන් බලනකොට ඒවා තේරෙන්නේ නැති හින්දා තමයි අපි මේ විදිහට මේවා විග්‍රහ කරගන්නේ. ඒකට පොතක් බලන්න ගියාම ලේසි. හරිද? දැන් අදම අරන් පොතක් චිත්තචෛතසිකයන් ගැන ඔක්කොම ටික දන්නේ නැහැ. අපේ ජීවිතේ අපි පුරුදු කරගන්න ඕන දෙයක් තියෙනවා. මේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොටත් කාරණා ගැටලු සහගත තත්ත්වයන් එනවා ජීවිතේ අරගෙන යද්දී බාධා එනවා තමන් ගත්ත අරමුණු ජයග්‍රහණය කරන්න ගියාම සමහරලාට මොනවත්ම කරගන්න බැරි වෙන මට්ටමට ඔක්කොම කඩා වැටෙනවා වගේ දැනෙනවා හැබැයි ඒ වෙලාවෙත් කෙලින් හිටවෙන්න ඕනේ හරිද ඒ වෙලාවෙත් තියෙන පුංචි තැනක හරි එල්ලිලා ඉන්න ඕනේ ඇයි එහෙම කියන්නේ ලෝකෙ නිත්‍යද නැහැ එහෙනම් මට එන අභාග්‍ය සම්පන්න කාලයක් නිත්‍යද? නෑ. එහෙනම් ඉඳයි තියෙන්නේ. නේද? Taman ගත්ත අරමුණක අරගෙන ඉඳයි තියෙන්නේ නේද? නැවත හරියන වෙලාවල් එන අපිත් එක්ක බොහෝම තරහ වෙන අය නැවත හිතවත් වෙන වෙලාවක් වෙන අපිට ආදරේ අඩු වෙන අයගේ ආදරේ නැවත හටගන්න ඒවා එනවා. ඒ වගේ ඉතින් ඒ තමයි නේද ජීවිතේ බොහෝ අභාග්‍ය සම්පන්න සිද්ධීන් වලින් සමහර අය මොකද කරන්නේ? ඊටාම යහපත් తත්වය උදා කර ගන්නවා සමහර අය බින්දුවටම වැටලා මැරිලා වගේ ඉන්නවා. මැරිලත් නැහැ. මේකින්ද එහෙම නැතුව අපි හානියවම කරගන්න ඒ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ හැමෝම කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වෙලාවේ කරන්න ඕන නිවැරදිම දේ. දැන් එහෙම කිව්වේ මම දැන් ආරම්භන සංග්‍රහයනේ කතා කරන්න යන්නේ. ඉතලා ඒක ඉගෙන ගමු. නේද? ආ පරණේම ඔක්කොම පැත්තකින් තියලා ඒක මොකද්ද අපි මේ කිව්වේ? කියලා ඒක තේරුණා නම් ඒක පොතක් අරන් බලනවා. කොහෙද මේ ආරම්භන සංග්‍රහය තියෙන්නේ කියලා අරන් බලනවා. ඒක තේරුම් ගනිමින් ආපස්සට හරි ඒක තේරුම් ගනිමින් ආපස්සට අපි හිතනද gedarak පිළිවෙලට තියාගන්න උවමනාව ඇති වෙච්ච කෙනෙක් ඉන්නවා. හරි. හැමදාම මම පුරුදු වෙලා තියෙන අපිළිවෙලටම ඉන්න. මොකද දැන් කරන්නේ? එයා හුඟක් වෙලාවට මොකද දන්නවද කියන්නේ මම දකින දෙයක් කියන්නම්. මහා දෙකට සැරයක් මුළු ගේම අස් කරනවා. අස් කරලා එදා ඉඳන් උප්පරිම පිළිවෙලයි. හරි? හැබැයි දවස් දෙකක් තුනක් හතරක් යනකොට සමහර දැන් තිබ්බ ගන්නට එනවා. ඊළඟට අනිත් වෙනොත් තිබ්බ ගන්නට එනවා. ආයෙම පරණ විදිහට ඉන්න බලනවා. හරි. ආයෙ මාස දෙකකට සැරයක් සමදානියක් දාලා කරනවා. අර හිතිච්ච වෙලාවට. ඒතර මේකෙන් අත මිදෙන්න මොකද කරන්න ඕනේ? හරි. එක කොටසක් ගන්න. ඒ කොටස පිළිවෙල කරන්න. අපි කුස්සිය කියලා. දැන් අයිතිකාරයනේ කුස්සිය අයිතිකාරයා කුස්සිය පිළිවෙල කරනවා. හරිද? නැත්නම් තමන්ගේ කාමරයේ අයිතිකාරයන් මන්නේ කාමරය පිළිවෙල කරනවා. ඒකල මොකද කරන්නේ? ඒක පාත්ත ගන්නවා. මේක යුද්ධයක් වගේ මම දකින්නේ යුද්ධයක් වගේ. යුද්ධයක එක කොටසක මර්මස්ථානයක් අල්ලගෙන එතන බලය තහවුරු කරගෙන නේද ඉතිරි ටිකට යන්න ඕනේ. අන්න ඒ වගේ තමන් කුස්සියෙන් හෝ තමන්ගේ කාමරයෙන් පටන් ගන්නවා. පටන් අරගෙන ඒ කාමරය අස් කරලා අනවශ්‍ය දේවල් අයින් කරලා ඔක්කොම කරලා ඒක පිරිසිදු කරලා මෙන්න මේ වගේ තීරණයක් ගන්න ඕනේ. ඔක තමන්ගේ කාමරයෙන් පටන් ගන්න එක හොඳයි. හරි. මොකද්ද ගන්න තීරණය? මම ගන්න බඩුව ඒ වෙලාවෙම තියෙනවා. පෑනක් අරන් මේසයක තියාගෙන ලිව්වනම් පෑන් ක්ලිප් එක ගහන එක අමතක කරන්නේ නැහැ. ඒක ලොකු වෙලාවක් යනවා. නෑ නේද මේ වැඩේ කරලා තියෙනකොට මේ බිමින් තියෙන එක අදාළ තැනින්ම තියන්න ඒක ඔක්කොම සම්මත කරගන්න සම්මත කරගෙන ඒ තමන්ගේ කාමරේ හැම වෙලෙම එකම විදිහට තියෙන විදිහට පවත්වන්න හරිද පවත්වලා දැන් කාමරය පුළුවන් කරගන්න දැන් යනවා කුසියට නැත්තම් තමන් ඉන්න වෙන තැනකට එතන මීට වෙදී ටිකක් අමාරුයි ඇයි මං විතරක් නෙවෙයි නටන්නේ මේකේ <laughs> ඉතින් ඒකට සැලසුම් ඕන වෙනවා නේද? නීතිය ඕන වෙනවා. ඉතින් ඒ වගේ යම් ප්‍රමාණයකට අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදිහට කාර්යක්ෂමව මේවා අස් කරගෙන ඉන්න පුළුවන් විදිහට ඔන්න තව තැනක් ඒකට එකතු කරනවා. තව තැනක් මේ විදිහට ටික ටික පුරුදු වෙන්න පුළුවන්. ඇයි මම මෙහෙම එකක් කිව්වේ? නේද? හැම තැනකම මේවා යොදවන්න ඕන හින්දා. හැම වෙලෙම පොඩි තැනක් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ, ලොකු සැලැස්මක් තියෙන්නත් ඕනේ. ලොකු සැලැස්මට යන්න සමහර ඒවා ලොකු තැන ඉඳන් පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමහර ඒවා පල්ලෙහා ඉඳන් උඩට ක්‍රියාත්මක කරගන්න ඕනේ. කොහොම හරි ඒකින්ද තමයි මම කිව්වේ ආරම්භන සංග්‍රහයයි කතා කරන්න යන්නේ. දැන් ඒක යන්තම් හරි තේරුණා නම් ඒක හොඳට බලන්න. හරි? ඒක හොඳට බලලා ඒක මතක තියාගෙන චුට්ටක් අනිත් පැත්තට ඉගෙන ගත්ත පැත්තට දේවල් පැත්තට යන්න පුළුවන්. හරි. හොඳයි. දැන් අපි බලමු මොනවද මේ කිව්වේ ආරම්භන වශයෙන් චිත්තචෛතසිකයන් බෙදා දැක්වීමට කියනවා ආරම්මන සංග්‍රහය කියලා. සිතක් හට ගැනීමට නම් යම් කිසි සිටිය යුතු දෙයක් තියෙන්න ඕනද නැද්ද? නේද? හිතක් හට ගන්න හිතන්න ඕන දෙයක් තියෙන්න ඕනේ. ඒ සිතන දේක දේ මූලික කරගෙන සතුටු වීමක් ඇති වෙනවා. ඒ හිතන දේ මූලික කරගෙන යම්කිසි සතුටු වීමක් ඇති වෙනකොට ඒ හිතේ ඒකට කියනවා අරමුණක් ගත්තා කියලා ආරම්මණයක් ආරම්මණය කියලා කියනවා. ඒ දේම එල්බගෙන සිත උපදින බැවින් ඒකටම කියනවා ආලම්බන කියලාත් කියනවා. ආලම්බන කියලා කියනවා යම් සතුට වීමක් ඇති වෙනවා. හැබැයි සිතක් ගත්තොත් සිතකින් සිටිය නොහැකි දෙයක් නෑ. හිතන්නේ ඉතින් හිතේ අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලෞකික ලෝකෝත්තර පරමාර්ථ ප්‍රඥප්ති එක එක එක එක ආකාරයේ දේවල් තියෙනවා. ඒ වගේම පච්චුප්පන්න දේවල්, අතීත දේවල්, අනාගත දේවල් මේ වගේ සියලුම අරමුණු ගන්නේ සිත. එතකොට මේ ගන්න අරමුණු ඔන්න ආරම්මන වශයෙන් කොටස් 6කට බෙදන්න පුළුවන්. අපි දන්නවා මොනවා කියලා හිතන්නේ අරමුණු ගන්න වශයෙන්. ඇහෙන් ගන්නේ රූප අරමුණු, කනෙන් ගන්නේ ශබ්ද ආරම්මණයන් එතකොට ගන්ධ ආරම්මණයන් රස ආරම්මණයන් පොට්ටාබාරම්මන් පොට්ටබ්බාරම්මණයන් හරි පොට්ටබ්බ අරමුණු පොට්ටබ්බාරම්මණයන් සහ ධම්මාරම්මණයන් හරි ඒවා තමයි අරමුණු වෙන්නේ එතකොට මෙන්න මේ අරමුණු හයාකාර වෙනවා ඔය විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා අරමුණු වෙනකොට ඒවට ඒ විදිහට අරමුණු කොටස් 6කට බෙදෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම කොටස් 6කට බෙදෙනවා. මේ කොටස් 6කට බෙදෙන එකේ අපි රූපාරම්මණය ගැන කතා කරොත් එහෙම ඇහැට <clears throat> නැත්තම් අපි උතන කියන්නේ චක්කු විඥාණයට චක්කු විඥාණයට අරමුණු වෙන්නේ රූපාරම්මන විදිහට මොනවද? වර්ණ නේද? එහෙම අපි බලනකොට අපිට ඔක්කොම මොනවද මේ අරමුණු වෙන්නේ? වර්ණ තමයි අරමුණු වෙන්නේ නේද? එතකොට එහෙම නැත්නම් අපි ඒකට කියනවා පැහැය කියලා. වර්ණය සහ පැහැය. ඊළඟට මේ වර්ණයන් සකස් වෙන වෙන්නේ මොනවද ගත්තොත් මේ රූපවලමයි මේ වර්ණයන් සකස් වෙන්නේ. ඒ වර්ණය සකස් වෙන්න හේතු වෙන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් එක් වෙලා එන්නේ ඒ ඇති වෙන ඒ ඒ එක් වෙන තැන්වල එක් වෙන ප්‍රමාණයන් අනුව ඇතිවෙනා වූ ලක්ෂණයට හේවත් පහයට කියනවා වර්ණ ධාතුව කියලා. හරි. එතකොට ඇසට ගෝචර වෙන මේ වර්ණ ධාතුවට කියනවා රූපාරම්මණය කියලා. හරි. ඔන්න අර්ථ දැක්වීම වශයෙන් කිව්වොත් එහෙම ඇහැට ගෝචර වෙන වර්ණ ධාතුව තමයි රූපාරම්මණය වෙන්නේ. හරි. එතකොට දැන් බලන්න අපිට හිතෙයි මේ හැඩ කියලා. නේද? මේ හැඩ කියන ඒවා පේන්නේ කොහොමද? වර්ණවල වෙනසින්ද නැද්ද? නේද? මේ හැඩ කියන ඒවා පේන්නේ ඇයි ඒ හැඩතල අණුව ඒවා අස්සට ගිහිලා සමහර ඒවා නේද? දැන් හොඳට බලන්න රූපයක් අඳිනකොට ත්‍රිමාන රූප අඳිනවනේ. ඒ අඳිනකොට එයා එතන හදන්නේ මොනවද? වර්ණවල වෙනස්කම්. වර්ණ වලින්මයි මේ ත්‍රිමාන රූපය අඳින්නේ. එතකොට ඒ වගේ මේ හැඩතල කියන ඒවා ගැන නිර්වචන එන්නේත් වර්ණවල වෙනස්කම්. දැන් අපි කබඩ් එකක් කියලා ගත්තොත් කබඩ් එකේ යටපැත්ත පේන්නේ නැහැ. නේද? අනිත් පැත්ත පැත්තට තියෙන හරිය පේන්නේ නැහැ. කෙලින් තියෙන හරිය පේනවා. ඒ වර්ණ වලින්ම තමයි අපිට මේ හැඩ උපදින්නේ. නැත්නම් අපිට එකපාරටම අදහසක් ඒ හැඩය. නේද? හැඩය කියන එක අපි දකින්නේ ඇත්තටම වර්ණවල වෙනස්කම් නිසා වේ. එහෙමනම් මේ වර්ණ ධාතුව තමයි රූපාරම්මණය කියලා කියන්නේ. සතර මහා ධාතයෝ ධාතුන් කියලා කියන්නේ ඇසට පේන දේවල්ද? නෑ ඇසට නොපෙනෙන ඊටාම සියුම් රූප පරමාර්ථ. නේද? ඒවට කියන රූප පරමාර්ථ කියලා. මේ රූප පරමාර්ථ වල තනියම ඉන්න පුළුවන්ද? බෑ. නේද? හැම විටම ඒ කට්ටිය ඉන්නේ එකට මිශ්‍ර වෙලා හැම විටම උන් එක් වී සමූහයවත් කලාප වශයෙන් තියෙන්නේ නේද? එතකොට මේ කලාපය ගහම අපි පටවි කලාපය ගහම උතන පටවි විතරද? නෑ. එතකොට වැඩියෙන් පටවි තියෙන කලාප වලට අපි කියනවා පටවි කලාපය කියලා. මේ විදිහට සතර මහා භූතයෝ මේ විදිහට එකතු වුණාම ඒ කට්ටියගේ එක්තරා පැහැයක් පැහැයක් ඒකට කියනවා වර්ණයක් ඒ විතරක්ද රසයක් හැදෙනවා ගන්ධයක් හැදෙනවා ඕජාවක් හැදෙනවා මොනවද වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ ඒකයි එතකොට හැම රූප කලාපයකම පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපත් උපාදාය රූප කියලා කියන ඔන්න කියන වර්ණ ගන්ධ රසෝජා කියන රූප හතර ඒ වගේම අඩුම ගන්න අඩුම ගානේ ගත්තොත් එන රූප පරමාර්ථය 8 දිනේ විද්‍යමාන වෙනවා. රූප පර ඒවට කියන රූප පරමාර්ථ කියලා. මොනවද වර්ණ, ගන්ධ, රස, ඕජා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි. මෙන්න මේවට අපි කියන්නේ මොනවද කියලාද? සුද්ධාස්තක කියලා. ඉතින් ඒකෙන් දැන් ඔය තේරෙනවා. නේද? ඒවට කියනවා සුද්ධාස්තක කියලා මොනවද? වර්ණ ගන්ධ රස ඕජා සහ ආපෝ තේජෝ වායෝ පඨවි. එතකොට අඩුම තරමින් මේ පරමාර්ථය අට දෙනෙක් විද්‍යමාන වෙනවා. එතකොට සුද්ධාස්තක රූප කලාප වලට කියලා කියන ඒවාට මේ වෙන රූප කලාප මේ වෙන රූප කලාප සුද්දාස්ස රූප කලාප මහත් රාශියක් එකතු වුනහම අපි කියනවා අහවල් ද්‍රව්‍ය කියලා. හරි? එතකොට අහවල් ද්‍රව්‍ය කියලා සම්මත දෙයක් ඇති වෙනවා. සම්මත දෙයක් කියන්නේ පේන හැටි. පේන හින්දා ඒ පේන විදිහ සුද්ධ සුද්ධාෂ්ටක බොහෝමයකින් හැදිච්ච ඒවා අපිට යම්කිසි ද්‍රව්‍යයක් විදිහට පේනවා. ඒකට සම්මත සම්මත දෙයක් ඇති වෙනවා. යම් ඒ අපි ද්‍රව්‍යයක් කියලා සඳහන් කරපු ඒ ද්‍රව්‍යයකට ඇතුළත් වෙච්ච හැම රූප කලාපයකින්ම වෙන් වෙන් වූ වර්ණ තියෙනවා. ඒ වෙන වෙන වර්ණවල එකතු වීමෙන් මිශ්‍ර වීමෙන් ද්‍රව්‍යයකට තියෙන්නේ මිශ්‍රිත වර්ණයක්. හරි? ඒ එක එක දැන් දැන් බලන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරියට අර අපි මොනවද මේ දියසායන් හදාගන්න වර්ණ එකතු කරලා නේද? වර්ණ එකතු කරලා එකපාරට හදා ගන්නවා. අන්න ඒ වගේ මේ සුද්ධ සුද්ධාෂ්ටක අට අටක් හෝ අටක්වත් අඩුම ගානේ අඩුම තරමේ විද්‍යාමාන වෙන මේ රූප කලාපයන් රාශියක් එකතු වුනහම ඒ හැම රූප කලාවයකටම මොනවද දැන් තියෙන්නේ? වර්ණ, ගන්ධ, රස, ඕජා, ආපෝ තේජෝ වායෝ පඨවි කියන ටික තියෙනවා. එතකොට ඒ රූප කලාපයන්ගේ එකතුවෙන් හැදෙනවා ද්‍රව්‍යයක්. එතකොට මේ ද්‍රව්‍යයකට ඇතුළත් වෙච්ච හැම රූප කලාපයන්ගෙම වෙන වෙන වූ වර්ණ එකතු වෙලා තියෙන්නේ, මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක නිසා ද්‍රව්‍යයක තියෙන්නේ වර්ණ මිශ්‍රණයක්. හරිද? ඇසට හමුවන්නේ ඇත්තටම මේ තියෙන වර්ණ මිශ්‍රණය. අපේ ඇහැට ඇහැට ගෝචර වෙන්නේ මේකේ තියෙන වර්ණ මිශ්‍රණය මිසක්කා ඒ රූප කලාපවල තියෙන සත්‍ය වූ පරමාර්ථ වූ වර්ණ රූප නෙමෙයි. අර මිශ්‍රිතය තමයි වෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා මේ පරමාර්ථ වෙච්ච එක නෙවෙයි පේන්නේ. එතකොට මේ විදිහට නොයේකුත් ආකාරයෙන් මිශ්‍ර වෙච්ච වර්ණය ඇසට හම්බුනහම අපි අපිට අපේ හිත මොකද වෙන්නේ කලින් දැකලා පුරුදු වෙලා තියෙන සලකුණු වලින් අරක හඳුනා ගන්නවා හරිද සලකුණු වලින් මේක හඳුනගෙන අහවල් දේ දැක්කා අහවල් පුද්ගලයා දැක්කා කියලා අපි කියනවා සුදු නිල් රතු කහ ආදි වශයෙන් ද්‍රව්‍යයක වර්ණය ප්‍රකාශනය කරනකොට ඒකේ තියෙන්නේ ලොයේක් ලෙසින් ඇති වූ මේ වර්ණ මිශ්‍රණයම මිශ්‍රණයමයි. හරි ඒක අපිට හොඳට පැහැදිලි වෙනවා සුදු කියලා සුදු කියලා ස්ථිර පාටක් ගන්න පුළුවන්ද? නෑ අපිට තේරෙන එක සමහරවිට අවපාර අවපාටත් අපි කියනවා නේද? ඒ ස්ථිර වශයෙන් මෙන්න මෙහෙමයි කියන්න බෑ. නේද? කහ කියන එකත් කියන්න බෑ ලා කහවට නේද? තද කහවට මේ වගේ කහ කියන ඒවා කොච්චර තියෙනවද? කහ කියන එක ගත්තොත් එහෙම නේද? ඒකේ තියෙන ප්‍රමාණයන් අනුව ලොකු වෙනස්කම් වගේක් තියෙනවා. ඉතින් එතකොට මේකත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ මිශ්‍ර වෙච්ච කලාපයන්ගේ තියෙන එක තමයි අපි මේ අහවල් දෙ දැක්කා මේ පාටින් දැක්කා කියලා ඒ ඒ ඒ වර්ණ මිශ්‍රණයම තමයි ප්‍රකාශනය වෙන්නේ. ඒතකොට සමහර රූප කලාපයන්ගේ වර්ණය අප්‍රකට වෙනකොට ඒකෙන් සැදුණු රූප අපේ ඇසට පේන්නේ ඒ ඒ රූප කලාපයන් වල තියෙන අප්‍රකට වෙනකොට ඒකෙන් හැදිච්ච රූපය ඇසට පේන්නේ ප්‍රකට වර්ණයන් ඇති වෙනකොට ඒවාම තමයි ඒවා එතකොට ප්‍රකට වර්ණයන් ඇති වෙනකොට තමයි අපිට ඒ ද්‍රව්‍යයන් පේන්න පටන් ගන්න. අප්‍රකට ඒවා පේන්නේ නැහැ. ප්‍රකට වර්ණයන් ඇති වෙනකොට තමයි ඒ රූප කලාප විශේෂයෙන්ම රූප කලාපයන්හි වායෝ ධාතුව අධික වුණහම අනු උදාහරණයක් වායෝ ධාතුව අධික වුණහම මොකද වෙන්නේ? සූලංග කියලා කියනවා. පේනවද? නෑ දැනෙනවා. දැනෙනවා. පේන්නේ නැහැ. අන්න ඒක අපිට දැන් ඔන්න තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද ඒකේ වර්ණය ඊටාම දුර්වලයි. එතකොට සුනග කියන එක ගත්තාම සුනග කියන එකේ වර්ණය ඊටා දුර්වලයි. ඒකින්ද අපේ ඇහැට පේන්නේ ඇහැට පේන්නේ නැහැ. එතකොට ශරීරයට සුලඟ දැනෙන්නේ දැනෙන්නේ මොකක් හින්දාද? ඒකේ තියෙන සුලඟේ තියෙන පටවි ධාතුව හින්දා. ඒකේ තියෙන වායෝ ධාතුව හින්දා ඒක පේන්නේ නැහැ. හැබැයි ශරීරයට දැනෙන්නේ වදින හින්දානේ. නේද? ඒකේ තියෙන සියුම් පටවියක් ඒක ශරීරයේ වදිනකොට පටවි ධාතුවේ හින්දා තමයි තුනක දැනෙන්නේ. ඒකෙන්ද චක්කුද්්වාරයට හමු වෙන්නේ නැති චක්කු විඥාන ඉපදෙන්න උපකාර වන වන රූපාරම්මණය කියන්නේ මේ වර්ණ ධාතුවමයි. අර බලන්න අරක කායාරම්මණයටයි හේතු වෙන්නේ නේද? එතකොට හුළඟේ හුළඟේ කායාරම්මණයට හේතු වෙන එක තියෙන පටවිය. ඒක තියෙන වායු ධාතුව වැඩි හින්දා ඒක ඒක චක්කුවේ ආරම්මණයට හේතු වෙන්නේ නැහැ. එතකොට වර්ණයමයි මේක ඇහැට හේතු වෙන්නේ. ඉතින් චක්කුද්්වාරයට හම්බෙන වර්ණ සංඛ්‍යාත රූපාරම්මන වලට අපි කියනවා වර්තමාන හේවත් ප්‍රත්‍යুৎপন্ন රූපාරම්මන කියලා. හරි. අතීතයේ හෝ අනාගතයේ හෝ රූපාරමුණු චක්කුද්්වාරයට හම්බෙනවද? නෑ නේද? නේද? අතීතයේ මම අහවල් පාට දැක්කා කියලා ඇහැට පේනවද දැන්? නෑ. අනාගතේ මං අහවල් ඒවා දකින්න ඉන්නවා කියලා ඇහැට පේනවද? එහෙනම් පච්චුප්පන්න ඒවාමයි. මේ වර්තමාන ඒවාමයි රූපාරම්මන විදිහට එන්නේ. හරි. ඉතින් මේක ආයෙ කොටස් තුනකට බෙදනවා. ඒ මේ පච්චුප්පන්නේ කියන එක සාමාන්‍යයෙන් ගත්තාම කන පච්චුප්පන්නේ, සන්තති පච්චුප්පන්නේ, අද්ධා පච්චුප්පන්නේ කියලා අපි ඊළඟ දවසේ මේවා පිළිබඳව සාකච්ඡා කරමු. මම හිතන්නේ ආරම්මණයෙන් පටන් අරගෙන අභිධර්මයේ පටන් ගන්නත් පුළුවන් කියලා මට හිතෙනවා කට්ටියට. නේද? මේක බොහොම රසවත් කාරණාවක් නෙවෙයිද? නේද? හුලං මොනවද කියලා මේ කතා කරේ හුලං හැප්පෙනවා හුලං පේන්නේ නැහැ නේද එතකොට මේ ජීවිතේ ජීවත් කරනකොට තියෙන එක එක එක එක සිද්ධි හරියට විශ්ලේෂණය කරගන්න නම් නේද අපි ධර්ම හදාරනකොට පුළුවන් වෙනවා ඒ කියන්නේ අපි එතකොට දැන් බලන්න ඉන්ද්‍රියන් බෙදාගෙන අනාත්ම සංඥාව එහෙම වඩන්න ඕනේ හරිද ඔය ටික හරියට තේරුම් අරගෙන හිටියාම ඉන්ද්‍රියන් බෙදනකොට අනාත්ම සංඥාව වඩද්දී චක්කු රූප චක්කු සෝත ගහන ජීවයා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා හරියටම Tamanට හොඳට බෙදිලා දැනෙන ගන්නට හිත සකස් කරගන්න පුළුවන්. හැබැයි එහෙම සකස් නොකරගෙන අනාත්ම සංඥා වර්ධනය කරන්න බැරි කමක් නැහැ. ඒකයි කියන්නේ අභිධර්මය අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අභිධර්මය තියෙනවා නම් කෙනෙකුට නිවැරදි සිතිවිලි උපදවා ගන්න බොහොම පහසුවක් තියෙනවා. ලොකු පහසුවක් තියෙනවා. හොඳයි. එහෙමනම් මේ පිළිබඳ අපි තවත් ඊළඟ ඉරිදා දිනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ වැඩසටහන අපි මෙතනින් නිමා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ නැවත නැවත නැවත නැවත මම කියන්නේ උනන්දුව කියන එක හැම වෙලේම ඇති කරගන්න මේක කරන්න බැරි දෙයක් නෙවෙයි මේක කරන්න පුළුවන් දෙයක්. ඒකින්ද තමන් උත්සාහවන්ත වුණොත් මේ ඕනම දෙයක් සිද්ධ කරන්න පුළුවන්. අපි නේද මම හැමදාම කියන්නේ ඉතින් ටිකක් ගැඹුරු දේවල් ධර්මය ගැන කතා කරන කෙනෙක් වෙන්න. නේද? එතකොට නේද ළඟ ඉන්න අයට ලොකු කෙනෙක් වගේ දැනේ. වෙන දේවල් වලින් ලොකුකම් ගන්නවට වැඩිය. මං කියන ලොකුකම හොඳ නැහැ. නේද? නමුත් වෙන වෙන දේවල් වලින් ගෙවල් හදලා ඉඩම් අරගෙන යාන වාහන අරගෙන ලොකුකම් ගන්න නැතුව අපි දැන් මේ වගේ ලොකුකම හරි ගන්නවා නම් ඉතින් ඔය අරිට වැඩිය හොඳයි. ලොකුකම හොඳ නැහැ නේද? ඊට වැඩිය හොඳයි. පස්සේ ඒක අයින් කරගත්තාම හරි. මේකෙන්ද අපි ඇත්තටම අපිට කියලා තියෙන ධර්මය තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. නේද? අන්න ආගමිකයන්ටත් තියෙනවා පුරාණය තියෙනවා, තව එක එක පොත්පත් තියෙනවා. නමුත් අපිට කියලා තියෙන්නේ ත්‍රිපිටකය. එතකොට අපි ඒක පැත්තකින් තියලා තිබ්බොත් <laughs> ඒක පැත්තකින් තියලා තිබ්බොත් ගැටලුවක්. ඉතින් අපි මේවා ගැන හදාරන්න ඕන අපිට හොඳ ගැඹුරු දේවල් ටිකක් හදාරන්න තියෙන කොහොම නමුත් කමන්නේ. ඒ බවත් මතක් තබා ගනිමින් අද දවසේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය මාත් එක්ක සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරපු පිරිස තමයි අද දවසේ දායකත්වය දරන්නේ. ඉතින් ඊයත්ගේ මේ උතුම් දායකත්වය ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.